අපේ දහම් සෙවනේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මයික් එක ඔන් කරගැනීමේ ගැටලුවක් තිබුණා එකයි අපේ ස්වාමීන් වහන්සේගේ ඊටාම ලස්සන පැහැදිලි කිරීම ටිකක් මේ කාරණාව තුළ මම දැක්කේ ස්වාමීන් වහන්සේ මේක සම්බන්ධයෙන් මට පොඩි ප්‍රශ්න දෙකක් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්න කැමතියි එකක් තමයි අපි ප්‍රඥාව ගැන මූලික මට්ටමින් කතා කරනකොට ඒ නිකම් මිනිසුන්ට ප්‍රඥාව වගේම හැඟෙන ලක්ෂණයක් මේ චෛතසික ධර්මයක් තියෙනවා අදිමොක්කය කියන එක. ඒ කියන්නේ ඒකෙත් පෙන්වා දෙන විවිධ විදිහලින් අර විවිධ ලක්ෂණ මේ ස්වરૂප ගන්න ස්වභාවය පෙන්වනවානේ. ඒකත් නිකන් සාමාන්‍ය මිනිස්සු රැවටෙන තැනක් වෙන්න වගේ පුළුවන් කියලා හිතෙනවා මට මේ මටත් මේ එක එක ආකාරවලින් මේක පේරුණා කියලා අරමුණු වුණා කියන එක තුල ප්‍රඥාවද කියලා හැඟෙන්න පුළුවන්කමක් ඇති විය හැකියි. ඒ නිසා මට පොඩ්ඩක් ඒ අධිමොක්ක ලක්ෂණයත් එක්ක ප්‍රඥාව පොඩි සංසන්දනයක් කරගත්තොත් හොඳයි කියලා අදහසක් එනවා. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක ස්වාමීන් වහන්සේ මේ ප්‍රඥාව සම්බන්ධ ටිකක් වහන්සේ ගැඹුරට මේක අරන් ගියා. එතකොට ඒ ප්‍රඥාවේදී අර පෙන්ලා දුන්නා මේ යමක් දැනීම කියන එක මසසින් දැනගන්න, මනසින් දැනගන්න, නැනසින් නැත්තම් පැනසින් දැනගන්න කියන කාරණාවේදී පැහැදිලිවම මනස මනසින් දැන ගැනීම මනසින් දැන ගැනීම කියන කාරණාවන් තුල තුල අපිට මේ නිවැරදිවම මේ ප්‍රඥාවේ ලක්ෂණ ටික අඳුර ගන්න අමාරුයි. පැනසින් දැන ගැනීමේ කතාවත් ස්වාමීන් වහන්සේ මට හිතෙනවා එක කොටසක් එක පැත්තක් තියෙනවා ලෞකික මට්ටමක් වගේ එකක්. ඒ වගේම ඒකේ ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. දැන් ඒ අර ලෞකික මට්ටම ස්පර්ශ කරන අවස්ථාවක් හැටියටත් පෙන්වන්න පුළුවන් අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඥා සිද්ධි කියන එකේ. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම එහෙමම කියන්නත් බැරිකමක් තියෙනවා. ඒ කියන්නේ පඤ්ඤා ලක්ෂණේ නියම විදියට ක්‍රියාත්මක වෙලා වෙලා ඒක තුළ අර අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඥා සිද්ධි කියන එක ඒත් එක්කම සමානුපාතිකව පරිඤ්ඤීයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියන එකත් ඒකස්සෙම සිද්ධ වෙනවා නම් ඒ තියෙන ප්‍රඥාව අභිඤ්ඤා සිද්ධිය විශේෂ සිද්ධියක්මයි. ඒ කියන්නේ ආර්ය කතාවේ විශේෂ සිද්ධියක්. මට හිතෙන්නේ. හැබැයි එහෙම නොවි අපිට පරිඤ්ඤීයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියන එකට යොමු වෙන්න අවධානය යොමු නොවි අභිඤ්ඤා සිද්ධි ටික ඉදිරියට ගියොත් එතන තියෙන්නේ ලෞකික ලෞකික කතාවක් කියලා වගේ මට හැඟෙනවා අපේ ස්වයන්ාංශයක පැහැදිලි කරලා නම් වඩාත් හොඳයි. හොඳයි. ඊළඟට අන්තිම වශයෙන් ඔබ වහන්සේ පෙන්වා දුන්නා මේ මේ ධර්ම අර ප්‍රඥාව හරි විදිහට යෙදෙනකොට අන්තිමම කොටස්වලදී පෙන්වුවේ අර ඒ ඒ ධර්මවල අර ඝන සම්බන්ධ කරගෙන කරගෙන පෙන්නවා මේ ඒ ඝන එක්ක එකතු වෙලා ඝන කතාව ගුලිය පිටින් එකක් අරගත්ත ගමන්ම නිකම්ම ඒක අවබෝධ කරන්න බැරි වෙනවා කියලා. ඒක මට හිතෙනවා සාන්නංශ අපේ බුදුරජාණන් වහන්සේ අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අනුරුද්ධ සූත්‍රයේදී පෙළලා දෙනවා. පවිවේකස් සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගානිකා මාරස්ස. ඒක පුද්ගල ස්වභාවයකින් අපි සම්මත ස්වභාවයකින් පුද්ගලයින්ට ගලපලා කියන තැනකුත් ඔකේ තියෙනවා. තියෙනවා. ඒක තමයි උන්වහන්සේගේ දේශනාව මූලික අරමුණ තියෙන්නේ. හැබැයි අභ්‍යන්තරයට දෙහි විශාල ගැළපීමක් තියෙනවා සවන්නංශ. මේ එක එක ධර්මයක් හුදේකලා ධර්මයක් හැටියට හඳුනාගෙන ඒකේ ගති ලක්ෂණ හඳුනාගෙන යන්න ඕනේ. ආවේනික ගති ලක්ෂණ හොඳට අඳුරන්න ලැබෙන්නේ එතකොට. එතකොට. එතකොට එහෙම ගත්තාම දැන් අර ඔක්කොම එකට එක ගොඩට ගත්තාම ඒක ඝන සංගානික ආරාමස්සයක් වගේ. එතකොට එහෙම වුණාම අපිට කවතාවත් ඒක අවබෝධයට ගන්න බෑ. ගන්න බෑ. හුදේකලා කරන්න ඕනේ. මේක මේක අපේ ස්වාමීන් මං කියන්නේ මේ මේකේ මට හිතෙන්නේ මේක හුදේකලා කරලා අනිත් එකකින් වෙන් කරලා දකින අර පරිච්ඡේද ඥානයන් එන්න ඕනේ මේකේ. මූලික මට්ටමේ ඉස්සල්ලාම එන්න ඕනේ මේ දෙක අතර දැන් මේ තියෙන පරිච්ඡේද ස්වභාවය වෙන් වෙලා පේන්නේ නැහැ නේ හුඟක් තැන්වල අපිට. එක එක පරිච්ඡේද වෙලා කොටස් වලට බෙදිලා පේන්නේ නැහැ. මේ ඒක වෙනවා නම් තමයි අර දැන් නාම ධර්මයක් රූප ධර්මයක් අතරත් තියෙන පරිච්ඡේද ඥානයක් උපදින්න ඕනනේ. ඒක තුල තමයි ඇත්තටම මේ නාම රූප පරිච්ඡේද ඥාණයෙන් තමයි මේක ප්‍රවේශය ආරම්භ වෙන්නේ කියලා මට හිතෙනවා. එතනින් පස්සේ තමයි අපිට මේවා තව තවත් බෙද බෙදා බලන්න පුළුවන් වෙන්නේ. මේ සියල්ලම සම්පූර්ණ වෙන අවස්ථාව හිටින්නේ මේ පොදු ලක්ෂණ හඳුනන්නේ අන්තිමට පරිච්ඡේද ඥාන ඇතුලේ කොච්චර විග්‍රහ කරුවත් අවසානයේ පොදු ලක්ෂණ ටික එළියට එනවා. ඒ කියන්නේ මේ හැම නාම ධර්මයකම හැම රූප ධර්මයකද තියෙන පොදු ලක්ෂණ ලක්ෂණ ඒවා ඒ ලක්ෂණ එකට එක එක වෙලාවට හටගන්න හේතු ඒවට හේතු හැටෙන හැටි ඒවා හේතු නැති වෙනකොට ඒක නැති වෙන විදිය අර සවන්නන්සේ පටිච්ච සමුප්පාද විදිහට ඒක බලන්න ඕනේ කියලා පෙන්නවා. ඒ වගේ අර මට හිතෙන්නේ හිතෙන්නේ එහෙම මට්ටමකට ප්‍රඥා ශක්තිය ඉහළට එනකොට තමයි පරිපූර්ණ තත්ත්වයට එන්නේ කියන මගේ හැඟීම් ටික ওই විදියයි. ඔබ වහන්සේගේ අර ධර්මදේශනාවේ සාරාංශගත කිරීම මට දැනුච්ච විදිය. අපේ සවන්නන්සේ තාම මොන හරි වැරද්දක් තියෙනවා නම් පෙන්ලා දෙනවෙන් ඉල්ලා සිටිනවා. තිරුවන් සරණයි. දැන් එතන හොඳ කාරණා ටිකක් මතු කළා ඇත්තටම දැන් ප්‍රශ්න තුනක් විතර මතු කළා. එතන අදිමොක්ඛය ගැන කතා කළා. එහෙමයි. දැන් මහානායක හැමදෙරුවෝ ඒ අදිමොක්ඛය පිළිබඳව පැහැදිලි කරනවා මේ විදිහට අරමුණේ සැටි විනිශ්චය කරගන්න ස්වභාවය අදිමොක්ඛ නම් වේ. මේ චෛතසිකය නිසා එසේද මෙසේද කියා දෙතුන් පැත්තකට නොගොස් හරියට හෝ වේවා වැරදියට හෝ වේවා යම්කිසි එක්කකින් සිතට අරමුණ ගත හැකි වන්නේ. මේ චෛතසිකය නැතිනම් සිත හරියට අරමුණ අල්ලා ගැනීමට නොසමත් වේ. මෙයන් තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛතසිකයකි. ඒකයි සරලයි. දැන් අධිමොක්ක චෛතසිකේ ප්‍රකීර්ණක චෛතසිකයක් නේ. එතකොට ප්‍රකීර්ණක චෛතසිකේ කුසලයේ හිත් යදෙනවා අකුසලයේ හිත් යදෙනවා. ඒ නිසා දැන් අධිමොක්ඛෙන් කරන්නේ ඒ මේ පැත්තට වැනි වැනි ඉන්නේ නැතුව ඒ කියන්නේ අර විචිකිච්ඡාව වගේ මේ පැත්තට වැනි වැනි ඉන්නේ නැතුව හරියට හරි වැරදියට හරි ගන්නවා. එතකොට අකුසල් සිතේ යෙදෙනකොට වැරදියට අරමුණ ග්‍රහණය කරගන්නවා. ඒ ගන්න එක එකපාරටම ගන්නවා. එවැනි වැනි ඉන්නේ නැත්නම්. එතකොට කුසල් සිතේදී හරි විදිහට මොකද කුසල් සිතේදී මේ ප්‍රඥාවෙන් යම් ප්‍රමාණයකට මෙහෙවනවනේ ඥාන සංප්‍රයුක්ත සිතේදී. එතකොට මේ ප්‍රඥාවේ මෙහෙවීම තියෙනකොට අදිමොක්කයට පුළුවන්කම තියෙනවා හරියට අරමුණ ග්‍රහණය කරන්න. ප්‍රඥාවේ මෙහෙම නැති වෙනකොට අවිද්‍යාවේ මෙහෙවීම තියෙනකොට අදිමොක්කය විසින් කරන්නේ අවිද්‍යාව විසින් පෙන්වා දෙන විදිහට වහාම ආරම්භ ගන්නයි. එතකොට හරි විදිහට හරි වැරදි විදිහට හරි වැනි වැනි ඉන්න නැතුව වහාම අරමුණ ගන්න ගතිය. එහෙම නැත්නම් විනිශ්චය අරමුණේ සැටි විනිශ්චය කරගන්න ගතිය. කියන්නේ මෙන්න මෙහෙමයි මේක. මේ විදිහ දෙයක් තමයි මෙතන උනේ. දැන් ඔය සමහර පුද්ගලයොත් ඉන්නේ ඒ Tamanට වැටහෙන විදිහට ඒක විස්තර කරනවා. ඒක තමයි හරිම විදිහ වගේ. එහෙමයි එහෙමයි සල්ලන්න ඒක ඒ අරමුණු නිසා තමයි කිය මිනිස්සුන්ට නොමග යන්න තියෙන අවකාශයක් හැදෙනවද කියලා හිතෙනවා ඒක එක විතරක් හිර වෙනවා ඒ කියන්නේ දැන් තමන් තමන් දුටු විදිය තමන්ට තේරුණ විදිය පැහැදිලිම අරිම සත්‍ය විදියට හිතනවා එහෙම එතකොට අන්නේ සමාන චෛතසික ධර්මයක් මේ වැඩෙන්නේ කියලා තමන්ට තේරෙන්නේ නැති වෙලා යනවා ඒකයි ඒ ගැටලුව මතුවෙනවා මේ ඉතින් ඒතරත්තා හිතනවා දැන් හරි මට මේ ඇතිවෙච්ච తත්වය නිවැරදිම තත්වයක් තමයි දැන් මේ මට දැනුනේ කියලා. එතකොට ඒකත් ප්‍රඥාවේ ස්වરૂපයෙන් අපේ අපේ සිත රවට්ටන්න පුළුවන් එක්තරා අවස්ථාවක්. වංචක ධර්මයක්සේ ඉදිරියන එකක් කියලා වට හිතනවා ඉතින් ඒ නිසා මහානායක හඳුර සමහර තැන්වල දක්වනවා දැන් යම්කිසි පුද්ගලයෙකුට අපරාධ කරනකොට ඒ අපරාධ කරද්දී අපරාධ සැලසුම් කරන්න ඉතාම තීක්ෂණ විදිහට ඒවා සැලසුම් කරනවා. එතකොට ඒතනත්තාට හොඳ ගැඹුරු ප්‍රඥාවක් තියෙනවා වගේ තමයි බැලුව බැලමට පෙනෙන. අනිත් කෙනෙකුට සැලසුම් කරන්න බැරි තරම් සූක්ෂම විදිහට ඒ අපරාධය සැලසුම් කරනවා. අහු වෙන්නේ නැති විදිහට හරියටම වැඩේ කෙරෙන විදිහට ඒක සැලසුම් කරනවා. එතන යෙදෙන්නේ ප්‍රඥාව නෙමේ අවිද්‍යාවමයි. ඒ අවිද්‍යාවත් එක්කලා මේ කියන අදිමොක්ඛය එතන යෙදෙනවා. එහෙමයි සනන්ස එහෙමයි. යෙදුනන් පස්සේ එහෙම සැලෙමින් ඉන්නතුව හරියට හෝ වැරදියට හෝ මේක මෙහෙමයි විය යුත්තේ කියලා හරියට විනිශ්චය කරලා ඒක ක්‍රියාත්මක කරනවා. එතකොට ඒතනත්ත දීර්ඝ කාලයක් සසර ගමනේ අපරාධය කරලා පළපුරුද්ද තියෙනවා ඒ පළපුරුද්ද විසින් ඔහුට යම්කිසි ඒ අපරාධයේහි විචක්ෂණ ගතිය ඇති කරන එතකොට එතන ප්‍රඥාව නෙමේ එතන අවිද්‍යාව සහ අදිමොක්කයත් අර සාංශාරික වාසනා ගුණයත් ඒ අකුසල කර්ම බලයත් මේ සියල්ල එකතු වෙලා තමයි ඔහුට ඒ කාර්යෙහි යම්කිසි නිපුණත්වයක් එතන ප්‍රකට කරන්නේ. ඉතින් අන්න ඒ වගේ තැන් අපිට ප්‍රඥාව වගේ පෙනෙන්න පුළුවන් වංචක ධර්ම හැටියට රැවටෙන්න පුළුවන් තැන්. අපි හරියට මතු කරගෙන ගොඩක් වටිනවා. අපි සංස මෙතෙන්ටම චූටි කරුණක් මතක් කරන්න කැමති මට මගේ පෞද්ගලික අදහසක් තියෙනවා මේ පුරුදු කරනවා පුරුදු කරනවා පුරුදු කරනවා කියන කතාව දහමට ඒ තරම්ම ගලප ගන්න බැරි ගතියක් දැනෙනවා මට. ඒ කියන්නේ සවනංශ දැන් පුරුදු කිරීම තුළ අතීතයේ පුරුදු වෙච්ච දෙයක් දැන් වහන්සේගේ අතීතයේ යම්කිසි ආකාරයක පුරුදු වෙලා තිබුණොත් අකුසලයකට. ඒ පුරුද්ද අර පිරිසිදු වර්තමානයට ගේනකොට අර පුරුද්ද එනවා එතෙන්ට. එනවා. එහෙම නැවි දැන් අපි අර කුසල ධර්මයේ පුරුදු කරනවා කියනකද ඒක වඩාත්ම භාවිත භාවිතය භාවිතය භාවේතබ්බං කියන වචනෙන් තමයි මේ විදිහට ගත්තොත් හොඳයි කියලා මට හිතෙන්නේ. වඩාත් හොඳයි. ඇත්තටම දැන් පුරුද්ද කියලා ගත්තාම වාසනා ගුණයනේ. වාසනා හොඳට සහ නරකට දෙපැත්තටම පිහිටන්න පුළුවන්. එහෙමයි හොඳ දේ උනත් පුරුද්දෙන් කරනවා නම් ඒක තරම් අර්ථ සම්පන්න නැහැ. ඒ කියන්නේ සිහියවත් ගලප ගන්න බෑ කියලා මට හිතෙනවා පුරුද්දට කියනකොට දැන් අපිට ඉතිපිසෝ ගාතාව කියන්න පුරුදුයි. වැඳගෙන කියනවා උදේටත් කියනවා හවසටත් කියනවා ඕනේ වෙලාවක කියවනවා. ඉතින් මං චුට්ටක් බලලා තියෙනවා ওই ඉතිපිසෝ ගාතාවේ සෝ භගවා ඉතිපි අරහං වලින් පටන් ගන්න නැතුව සෝ භගවා ඉතිපි භගවා වලින් ඉඳලා අරහං වලට આવොත් ওই විදිහට යන්නේ නැහැ නේ සන්නංශය. අනිවාර්යෙන් සතිය වැඩෙන්න වෙනවා එතෙන්ට ඒ කියවන්න. ඒ විතරක් නෙවෙයි දැන් සමහරු කියනවා ආම්තුරනේ මේ මම ආනාපාන සතිය වඩමින් ඉන්නකොට මට එකපාරට බුද්ධ රූපේ මැවිලා පේන්න ගන්නවා. මොකද දීර්ඝ කාලයක් සතිය වඩලා තියෙනවා. දැන් ආනාපාන සතිය වඩනකොට බුද්ධ රූපේ වෙනවා. එහෙම වෙන්න බෑ ස්වාමීන් එහෙම වෙන්න බෑ. අර පුරුද්ද වෙන්නේ. සසරගත පුරුදු දේවල් ඒ ඒ වෙලාවට මතුවෙන එක කොහොමද මේ ආර්ය මාර්ගයට අනුගත කරගන්නේ කියලා මම ගොඩක් වෙලාවට හිතලා බලලා තියෙනවා. මට හිතෙන සනස මේක වඩනවා කියන කතාවේ භාවේතබ්බන් කියන එක මිසක පුරුදු කරනවා කියන අදහසම නෙමෙයි තියෙන්නේ. ඇත්තටම හරි. ඒක ඒක ඉතාම හොඳ අර්ථ විග්‍රහයක් අපේ හඳුර කළේ වරුදු කරනවා කියලා කිව්වෙන් පස්සේ මේ මේ අදිමොක්කය ගැන කිව්වා වගේ තමයි හොඳට හෝ නරකට ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ආවේත්‍ති කියලා ගත්තන් පස්සේ එතන වඩනවා වැඩි දියුණු කරනවා. හැබැයි එතනත් යම් අර පරිස්සමෙන් තේරුම් ගත යුත්තක් තියෙනවා. කුසලයෙන් සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකුසල භාවන. එතකොට අකුසලයත් වඩන්න පුළුවන් වැඩි දියුණු කරන්න. එතකොට මෙතන කුසල භාවන. එතකොට කුසල භාවනා කියන කතාව තමයි අපිට වඩා නිවැරදි. ඉතින් අර අපේ හැඳුරු කිව්වා වගේ මේවා අනන්‍ය ගති ලක්ෂණ අපි හරියට හඳුනා ගන්නට ඕන. අර නාම රූප පරිච්ඡේද ඥානය කියලා කිව්වන් පස්සේ හුඟක් දෙනා හිතන්නේ මේ නාමයයි මේ රූපයයි කියලා වෙන් කරගන්න එක විතරයි කියලා. එහෙම විතරක් නෙමේ රූපය නාමයයි රූපයයි දෙක වෙන් කරගෙන ඊට පස්සේ රූප වෙන වෙනම වෙන් කරගන්නට ඕන එහි පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් සහ අවශේෂ රූප ඊළඟට නාම ධර්ම ටික වෙන් කරගත්තන් පස්සේ අපිට එතනින් එහාට ආපහු ඒ නාම ධර්ම නැවත නැවත වෙන් කර කර වෙන් කර කර බෙද බෙද අපි හඳුනා ගන්නට ඕන මේ ලෝභය මේ ద్వේෂය මේ මෝහය ඒවැ ගති ලක්ෂණ මේවා මේ සද්ධාව ඒවැ ගති ලක්ෂණ. එතකොට ඒවා අනන්‍ය ලක්ෂණ. එතකොට දැන් අපේ හඳුරෝ කියවනේ අර මේ අභිඥාව පිළිබඳව එතකොට අභිඥාවේදී ඇත්තටම ගොඩක් දුරට වැඩෙන්නේ ඔය කියන පරිච්ඡේද ඥානය නාම නාමයන් සහ රූපයන් පිළිබඳ පරිච්ඡේද ඥානය. ඒ කියන්නේ ඒවැ අනන්‍ය ලක්ෂණ හොදට හඳුනා ගන්න. එතකොට තමයි ඒවා එකතු කරන්න, වෙනස් කරන්න, විවිධ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් වෙන්නේ මේවා අනන්‍ය ලක්ෂණ. නාම රූප ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හොදට වෙන විදිහ දැකන. අනිවාර්යයෙන්ම පොදු ලක්ෂණ කියන එක පොදු ලක්ෂණ කියන එකට හිත වැටෙනකොට තමයි පරිච්ඡේද ඥානය කියන එක දිනු වෙන්නේ. පරිඥා කියන එකට එන්නේ සාමාන්‍ය ලක්ෂණ හෝ පොදු ලක්ෂණ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනකොට කෙලෙන්ම මේක අත්හරින තැනට. ඒ කියන්නේ මෙතනින් නික්මෙන තැනට. මේක નિસරුයි කියන තැනට. එතකොට සම්මා දුක්ඛක්ඛය ගාමිනිය සමස්ත දුක්ඛයෙන් නිදහස් වෙන තැනකටයි අර එතන තමයි ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ අර වොස්සග්ග පරිණාමෙන් කියන ලක්ෂණය අර්ථවත් අර්ථවත් වෙන්නේ අර්ථවත් වෙන්නේ. එතකොට ත්‍රිලක්ෂණ ප්‍රඥාව අවදි වෙනකොට තමයි එතන පරිඥා ගුණය වැඩෙන්නේ. අර එතකොට ත්‍රිලක්ෂණය කියලා කියන්නේ පොදු ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ. අනන්‍ය ලක්ෂණ වලට යනකොට තමයි අනන්‍ය ලක්ෂණ සහ හේතුඵල සම්බන්ධතාවය. එතන දකිනකොට තමයි අවිඥා ගුණය වඩාත්ම වැඩෙන්නේ. ඒ වගේම ස්වයනාංශ එතන තව පොඩි වැටහීමක් එනවා. දැන් අර පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධිය හිමින් හිමින් හරි වැඩෙන්න පටන් ගන්නකොටමයි පහි පහතබ්බේසු ධම්මේසු පහීන පහන සංඥා ඒක පහන සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ දෙකම සාර්ථක කරන්න සන්නංශ භාවේතබ්බ අර භාවිතා කළ යුතු කරුණු ඉදිරියේදී භාවිතාවන ගුණය කියන එක වැඩෙන්න ඒ සිද්ධිය සිද්ධ වෙන්න ඕනේ. භාවිතා කළ යුතු කියන තත්ත්වය යනකොට ආපහු අපි අර හේතුඵල ඥානය කියන තැනට එන්න වෙනවා. මොකද මෙයට හේතුපත්යන් දකින්න පුළුවන් නම් තමයි එතනටට මෙතනදී වැඩි යුත්තේ මේ ගුණයයි මෙතනදී යටපත් කළ යුත්තේ මේ ගුණයයි කියන එක හරියට දැනෙන්නේ. එතකොට තමයි සද්ධාව මේ පමණ ප්‍රඥාව මේ පමණ. මෙතන සද්ධාව වැඩි, මෙතන ප්‍රඥාව අඩුයි. ඒ විදිහට ඉන්ද්‍රිය සමතාවයට ඇවිදින් ඒ ධර්මතාව වඩන්න පුළුවන් වෙන්නේ හේතුඵල සම්බන්ධතාවය හරියටම දකින්න. ඉතින් ස්වාමීන් වහන්සේගේ මේ අර එදා දේශනාවේ මූලික සිද්ධි අර මේ මේ සිද්ධි හතර කියලා සිද්ධි සිද්ධි පහක් පෙන්වන්නේ. ඒ සිද්ධි පහ පිළිබඳ විවරණය මේ කරුණු කාරණා ඔස්සේ තමයි විකාශනය වුණේ කියලා මට අද දවසේ ඇඳලා. අපේ හඳුර එදා අහපු ප්‍රශ්නයටත් අද හොඳ උත්තරයක් ආවා. එහෙමයි. දෙක පැහැදිලි කරගන්න. ඉතින් එතනදී අපේ හඳුර අද තව කරුණක් මතු කළා. දැන් හුදෙක් එතන අභිඥාව විතරක් ඇති වෙනකොට ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ අර අනන්‍ය ලක්ෂණ හේතුඵල සම්බන්ධය විතරක් දකිනකොට මේ සංස්කාර ධර්මයන්ගෙන් මෙදීමේ උත්සාහයක් ඇති නොවෙන්නට පුළුවන්. එතකොට ඒක ලෞකික ප්‍රඥාව. හැබැයි මේ පරිඥා සිද්ධියත් එක්කලා ඒ කියන්නේ ත්‍රිලක්ෂණ ඥානය දක්කිමින් අර අනන්‍ය ලක්ෂණ දැක්කොත් ඒතනත්තාගේ ප්‍රඥාව ලෝකෝත්තර මාර්ගයට යොමු කරන්නට යෝග්‍යයි ඒ අභිඥාව. අභිඥාව. එහෙමයි සවන්නස එහෙමයි පැහැදිලි. ඊටාම පැහැදිලි ඒක. ඒ වගේම අපේ ස්වාමීන් අර අර මම අවසානට පොඩ්ඩක් අදහස් කරපු කාරණාව කොහොමද දකින්නේ දන්නේ අර අර පවිවේකස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගානිකාරාමස්ස කියන එක සම්මත කතාවක් මේක පැහැදිලිවම තියෙනවා ස්වාමීන් ඒ සම්මත සිද්ධියට ගලපන. නමුත් මේක අර්ථ විවරණය ටිකක් ගැඹුරට අරගෙන යනකොට සම්මතයට එහා ගිය පරමාර්ථයට ගිහිල්ලා බලද්දි ඝන සංගානිකාරාමස්සේ කියන එක තුල කිසිම වෙලාවක අවබෝධයට පාදක වෙන පසුබිම හැදෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒක පවිවේක ධර්මයන් හැටියට යුද්ධ කලා ධර්මයන් හැටියට ඒවා එක එක අධ්‍යයනය කරගත්තොත් තමයි අභිඥාවකට ගිහිල්ලා පරිඥාවකට යන්න පුළුවන් කියලා හිතෙනවා. අපට සංගණිකාරාමෝ කියලා කියනකොට ඒක අපට හඳුනා ගන්න පුළුවන් මේ පුද්ගලයන් බහුලව ඇසුරු කරමින් නිතර කතා බහ කරමින් ඉන්න ගතිය. ඒක හරියට. එතකොට අපි පරමාර්ථ ධර්ම වලට යනකොට පරමාර්ථ ධර්ම සමූහ සමූහ වශයෙන් දකින්න වෙනුවට අපට වියුක්තව වෙන්වෙන් කොටගෙන පරිච්ඡේද වශයෙන් වෙන් කරලා දකින්න පුළුවන් නම් පමණයි අපට අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී කියන පොදු ලක්ෂණ ලක්ෂණ හසු වෙන්නේ අපිට එතකොට ඊළඟට හේතුඵල සම්බන්ධතාවය පේනෙන්නට ගන්න. මොකද ඒවා අපි වෙන් කරගන්න තාක්ක මේවා අන්තර් සම්බන්ධතාවය අපිට පේන්නේ අන්තර් සම්බන්ධතාවය හඳුනා ගන්න නම් අනිවාර්යෙන්ම මෙතන එකක් නොවේ සමූහයක් තියෙන්නේ කියන කාරණේ තේරුම් අරගෙන ඒව වෙන් කර ගන්නට දක්ෂ වෙන්න. එහෙමයි ස්වාමීන් එතකොට ස්වාමීන් වහන්සේ එතනදී අර ආර්යයන් වහන්සේ නමක් ලෝකේ දකින න්‍යාය මතුවලා පේනවා. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති කියන ආර්ය න්‍යායෙන් ලෝකේ දකින්න අපිට ශක්තිය ලැබෙන්නේ එතකොටයි කියලායි මගේ හැඟීම සංසය. ඉතාලම වටිනා කාරණා ටිකක් අපේ හම්බෙලේ හම්බෙනවා ධර්මයේ අධ්‍යයනය කරන පුහුණු කරන හඳනාට මම ගොඩක් වැදගත් වෙනවා. එහෙම අවසරයි සංසය බොහොම පිං සිද්ධ වෙනවා.